තව මේ ප්‍රශ්නය සමත විදර්ශනා වශයෙන් භාවනාව දෙවැදෑරුම්ව වැඩි යුතුයයි දේශනාව තුළ සඳහන් වුවද බුද්ධානුස්සති භාවනාව වඩවා අනතුරුව කෙලින්ම විදර්ශනා භාවනාවට යොමු වීමෙන් මාර්ගඵල අවබෝධය ලබාගත නොහැකිද කියලා මේක ප්‍රශ්නයක්. මේ සමත විදර්ශනා දෙවදාරුම් වැඩෙනවා වගේම සමත විදර්ශනා යුගනද්දව වැඩෙනවා කියලා එකක් තියෙනවා. මේ දෙක එකට වැඩෙනවා. බුද්ධානුස්සතිය කියන්නේ සමත විදර්ශනා එකට වැඩෙන භාවනාව. මුලින්ම මොන භාවනාව කරන්න ඉතිරත් එයා බණ අහලා තේරුම් අරන් ඉන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. මොනවද? සියලු සංඛාර අනිත්‍යයි, සියලු සංඛාර දුක්ඛයි, සියලු සංඛාර අනත් සියලු ධර්මය අනත්තයි කියලා. මෙන්න මේ කිව්ව ටික මුල් කරගෙන තේරෙනකම් බනහන්න ඕන. ඔන්න ඔය ටිකෙන් පස්සේ ප්‍රඥාව පහළලා තීරණ දෙනවා. චතුරාර්ය සත්‍යයේ ඒකේ ප්‍රතිඵලයක්. ඒක නිසා ගොඩනගෙන ප්‍රඥාවේ ප්‍රතිඵලයක්. චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙනම් මෙන්න මෙතෙන්ට එනකොට මේ සමත විදර්ශනා කියලා මේ දෙවැදෑරුම වැඩි යුතුයි කියලා කියනකොට ඒක හදාගත්තේ කවද්ද කොහොමද කියලා බලන්න ඕන. දැන් බුදුරජාන් වහන්සේගෙන් කර්මස්ථානයක් ඉල්ලන්න යනවා. ස්වාමීනි ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න. පහදු කර්මස්ථානයක් දෙන්න. ත්‍රිපිටකයේ කිසිම තැනක මෙච්චර කාලයකට පෙන්නපු තැනක නම් එහෙනම් ඉතලා මෙන්න මේ සමත කර්මස්ථානයේ වඩලා හිටපන්කො ටික කාලයක් ඊට පස්සේ මට විදර්ශනා භාවනාවක් දෙන්නම් කියලා. එහෙම පෙන්නපු එකම තැනක්වත් දකින්න නැහැ. එහෙනම් මොකද වෙන්නේ? විදර්ශනා වඩන දහම් ක්‍රමයක්ම වෙන්නවා. මොකෙන්ද බලන්න කිව්වේ ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ආයතන වශයෙන් හරි පටිච්චසමුපාද වශයෙන් හරි මේ එක එහෙම නැත්නම් ඔය කියන ආයතන වෙන් කරගෙන <clears throat> අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ ත්‍රිලක්ෂණයට දාලා බලන්න පුරුදු කළා <clears throat> අන්න ඒක වැටහෙන්නේ කොහොමද කියලා ඇහුවා විවිධ ක්‍රමවලින් ඔන්න ඔය ටික අහපුවාම දැනගත්තාම ස්වාමීනි මට දැන් වැටහෙනවා. එකක් බුදුරජාණන් වහන්සේ මුල වෙන්නලා දෙනකොට ස්වාමීනි මට තේරෙනවා. කොහොමද අහනවා? සමහර වික්ෂුන් වහන්සේ නමක් ගිලා කියන ස්වාමීනි අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න කර්මස්ථානයක් දෙන්න. ඉල්ලීමක් කරනවා. මහාන මේ ඇස ගැන මොකද හිතෙන්නේ? මේ ඇස නිත්‍යද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? මොකේද වැටෙන්නේ? ස්වාමිනී දුකයි. අනිත්‍ය නම් විපරිණාමයටපත් වෙනවා නම් දුක්ඛිත වෙනවා නම් ඒ දේවල් වලට මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න සුදුසුයි කියලා ප්‍රඥාවෙන් නිගමනය කරන්න සුදුසුද? නෑනේ ස්වාමිනී. ස්වාමිනී මට ඉතුරු ටික වැටහුණා. හා කියන්නකෝ වාන. ස්වාමිනී කනත් අනිත්‍යයි. එතකොට එතන පටන් ගත්තා. ඉතින් යමක් අනිත්‍ය නම් ඒ කනත් අනිත්‍ය නම් ඒ වගේම ඒක දුකයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දෘෂ්ටි වශයෙන් අල්ලන්න වටිනා දෙයක් නෑ කියලා මට වැටහෙනවා. නාසයත් එහෙමයි දිවත් එහෙමයි කයත් එහෙමයි මනත් එහෙමයි. ඔය ටික කියනවා. ආමාන හරි. මැලේ වහන ඔබට හොඳට වැටහුණා. ඉතින් ගිහිලා විදිය කරගන්න. තවත් එකක් දීලා හරියේ නෑ සමතයක් එහෙම. ඔය විදර්ශනාවනේ හරියේ. සමහරලාට මහාන ඇස ගැන මොකද හිතෙන්නේ? ඔක ඇස දුක්කද නැද්ද? ස්වාමිනී දුක්කයි. ඒ මට වැඩිචාගෙන් ඒක අහනවා. ස්වාමිනී මට වැටහුණා. ආ කියන්න බලන්න. කනත් දුක්කයි, නාසයත් දුක්කයි, දිවත් දුක්කයි, කයත් දුක්කයි, මනත් දුක්කයි. ලෝකේ ඉතින් බඳුණු යමක් නැත්නම් ඒ සියල්ල දුක්ඛයි කියලා වැටහෙනවා. ආමානින ඔඩිය කරගන්න. ඕකේ තමයි කිව්වේ. ඔහොම අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් පෙන්නලා. තවත් පෙන්නනවා. ගිනි වශයෙන් පෙන්නනවා. ලෙඩක් වශයෙන් පෙන්නනවා. 1000ක් වශයෙන් විවිධාකාර ක්‍රම වලින් පෙන්නනවා. ඔය ආකාරයෙන් පෙන්නලා ඇස හරියට උණු අලු ගොඩක් වගේ, කන උණු අලු ගොඩක් වගේ උණු අලු උපමා කරන් එහෙමත් පෙන්නනවා. මේ විවිධ ක්‍රම වලින් පෙන්නනවා. මඩ වාගේ, උල් වාගේ. ඉතින් මෙහෙම විවිධාකාර ක්‍රමයෙන් පෙන්නලා ඉන්න වෙන මෙන්න මෙහෙම මේ ඉන්ද්‍රියන් ටික දකින්න පුරුදු වෙන්න. ඉන්ද්‍රියට ගෝචරයෙන් ලෝකේ දකින්න පුරුදු වෙන්න. මෙන්න මේක බලාගෙන යනකොට අසාරත්වයේ වැටහිලා ඉතින් අත් වෙලා විදිලා එයි. ඔය කර දුන්න ක්‍රම. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරපු එකම තැනක එකම වික්ෂුවකටවත් මම නම් දැකලා නැහැ ත්‍රිපිටකයේ තියෙනවා මෙන්න මේ සමතේ මෙන්න මේ විදිහට වඩලා වරින්කෝ ඉතුරුය කියලා දෙන්න කියලා. වෙන්නු එක දෙනක්වත්. බුදුරන් වහන්සේ දේශනා කළා සමතේ කියන්නේ මොකද්ද කියන්නේ. නීවරණ සමත වෙනෙහින් සමත කියනවා කියලා වෙන්නේ. මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කිත විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ යම් ක්‍රමයකින් සමතයටපත් වෙනවනම් මෙන්න මේ අර්ථයෙන් සමත කියනවා. දැන් හිතා ඉන්නේ සමත කියන්නේ ධානය වලට කිය. ධාන සම්මා සමාධියනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වන්නකොට සම්මා සමාධියට ධානය ලැබෙනවා. සමත වෙලා තමයි ධානය ලැබෙන්නේ. සමත කියන්නේ ධානය වලට නෙමෙයි. සමත කියන්නේ පංච නීවරණයන්ගේ ගෙවි යාමට පංච නීවරණ තියෙනකන් සමත නැහැ සමත කරන්න බෑ පංච නීවරණ ගෙවි ගියාට අන්න එතන සමත වෙනවා එදා එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කරනවා දැහන් දෙකක් තියෙනවා මොකද්ද දැහන් දෙක අජානීය ධායිතිය සහ අස්වගුණ්ඩ ධායිතිය අස්වගුණ්ඩ ධායිතිය නොවලව අජානීය ධායිතිය වලව මේ දේශනා කරලා පෙන්වන තැන අස්වගුණ්ඩ ජායතිය කියන්නේ මොකද්ද? මේ සමහර යෝගීන් මේ ධානය වඩන්න ගිහිල්ලා අරමුණක් ගන්නවා. මොනවද? එක්කෝ ආපෝ අරමුණ. ආපෝ මුල් කරගෙන ධානය වඩනවා. ඒ කියන්නේ ජල අරමුණක් අරගෙන. එහෙම නැත්නම් තේජෝ ගිනි අරමුණක් ගන්නවා. එක්කෝ වායෝ වායෝ අරමුණක් ගන්නවා. එක්කෝ පඨවි පඨවි කසිනාදී වන්නව අරමුණක් ගන්නවා. ඔය විදිහට මේ දස කසින අරමුණක් වශයෙන් ගන්නවා. මේව අරගෙන ඉවරලා රෑ දහවල් දෙකේ උත්සාහ කරනවා ධානයක් ලබා ගන්න. කොච්චර උත්සාහ කළත් ධාන ලැබෙන්නේ ඇයි ඒ කියලා දන්නේ නැහැ තේරුම් ගන්න බෑ උත්සාහ කරනවා මිසක්. රෑ දවල් දෙකේ උත්සාහ කරනවා. එයාට ඒ ධානය ලබන්න බෑ. බුදුරන් වහන්සේ මේකට එක්තරා උපමාවක් පෙන්වුවා. මොකද්ද මේ උපමාව? ඔය අසගුණ්ඩයා කියන සතා අස්සයා වාගේම තමයි. අස්සෙක් නෙමෙයි හැබැයි. අජානීය අස්සය කියන වරසරේ වැටෙන්නේ නැහැ. මෙන්න මේ කියන අසගුණ්ඩයා හරි කෑදරයි. ඌට ඕනේ කණ්ඩායම් බුදියෙන්ද.